සම්බුද්ධ සරුවක් රාජෝත්තමයන් වහන්සේගේ අනන්ත ගුණ සම්භාරයේ අතුරෙන් බුද්ධෝ ගුණයේ පැහැදිලි කරුණු ලැබෙන සූත්‍ර පාඨයක් ධර්ම දේශනාවෙන් මාත්‍රක කරන ලැබුණේ ධර්ම ශ්‍රවණයේ නිවනට පිවිසීමේ දොරටුවක් ධර්ම දේශනාවක් නිවන් දොරටුවක් ධර්ම සත්‍යයනාවක් නිවන් දොරටුවක් ධර්ම සම්මාසනයක් නිවන් දොරටුවක් භාවනාව නිවන් දොරටුවක් ධර්ම ශ්‍රවණ ධර්ම දේශන ධර්ම සත්‍යයන ධර්ම මනසකාර නිවන් දොරටුවන්නේ භාවනාවක් වැඩෙනසේ ඊයේදී නෙයි එනිසා දැන් මේ මාතෘකා කරන්ට යොදුනේ බුද්ධ ගුණ පාඨය අනුව ස්වල්ප වේලාවක ධම් කතාවකට යෙදෙන අතරත ඒ මගින් අපේ චිත්ත සංකානවල ධර්මය අරමුණු කර ගන්නා ලද මනසකාර සති සමාධි ඥාන වැඩමින් බෝධිපාක්ෂ ධර්ම වැඩමින් අපතක් ධ්‍යාන සමාධි සමාපatti අභිඥා විපස්සනා මාර්ගඵල නිර්වාණ අවබෝධය දක්වාම ලෞකිකෝද ලෝකෝත්තර වූද කුෂ්ඨ විපාක ෂ්ඨානි සංසය මුදුන්පත් වේවා කියන ප්‍රාර්ථනා ඇතුව ධර්ම දේශනාවට සාවධානව සමන් දෙන්න බුද්ධෝ සෝ භගවා බෝධාය ධම්මං දේශේති ඒ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේම ප්‍රඥා ආලෝකයෙන් සකල ධර්මයන් ඉතිරිවක් නැතුව ਸਰවාකාරයෙන් ආબોධ කොටගෙන නොවැස ජනතාවටද ධර්මාබෝධයේ පිණිස ධර්ම දේශනා කරනසේක මේ සූත්‍ර පාඨය මහා සත්‍යක සූත්‍ර දේශනාවෙත් සඳහන් වෙනවා ප්‍රතිසම්බිදා මග්ගපාළියේ මේ සඳහන් වෙනවා පටිසම්භිදා මග්ගපාළයේ මහා කරුණා සමාපatti ඥාන විස්තරයෙහි මේ දැක්වෙනවා. තවත් බොහෝ සූත්‍ර දේශනාවල මේ සූත්‍ර පාඨය දක්නට ලැබෙනවා. මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම දැන් පැහැදිලි වුණා. සෝභගවා ඒ භාග්‍යවතුන් වහන්සේ බුද්ධෝ තමන් වහන්සේම සත්‍ය අවබෝධ කොටගෙන බෝධාය නොවැසි ජනතාවට දාබෝධයේ පිණිස ධම්මං දේශේති ධර්ම දේශනා කරනසේක මෙතන සඳහන් වෙනවා බුද්ධෝ කියන සුද්ධ වචනයක් අපි කවුරුත් බෞද්ධයන් වශයෙන් දන්නවා බුද්ධ කියන මේ වචනේ වටිනාකම බුද්ධෝති වචනං තෙත්තං බුද්ධෝති පදමුත්තමං නක්ති තේන සමං ලෝකේ අඤ්ඤං සෝත රසායනං ඒකෙන් බුද්ධ කියන මේ වචනේ ශ්‍රේෂ්ඨයි බුද්ධ කියන වචනේ අති උත්තමයි ලෝකයේ මේතරම් සැපදායක කනට මිහිරි නව නව තුරාසුව ගෙනදෙන වෙනත් පදයක් නැති කියන එක මේ සංග්‍රහ ගාථාවෙන් ප්‍රකාශ වෙනවා. ඊළඟට අපි සලකා බලන්නට ඕනේ ඒ බුද්ධ කිනිමේ වචනාගේ පූර්ණ අර්ථය කුමක්ද කියලා. බුද්ධ කිනිමේ පදේ හදලා තියෙන්නේ බුද්ධ අවබෝධනයේ කියන ධාතුවේ බුද්ධ ධාතුවෙන් පරම සත්‍යයක් යෙදීමෙන් බුද්ධ කෙනෙක් හදයක් හැදෙනවා. මේ පරමාර්ථය සත්‍ය අවබෝධ කරගන්නා ලද උත්කමයන් වහන්සේ කියන කල්. ඊළඟට සුත බුද්ධ, ශ්‍රාවක බුද්ධ, ප්‍රත්‍යේක බුද්ධ, සම්‍යක් සම්බුද්ධ නමින් මේ බුද්ධ කියන වචනය තුන් හතර ආකාරයකට බෙදී යනවා. සුත බුද්ධ කියන්නේ බෞද්ධයන් වහන්සේ. ඒ කියන්නේ බුද්ධ ධර්මයේ පිළිබඳව ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව යථාභෝධේ ලබාගත් උත්තරයන් දෙකිනා කෘතබුද්ධ ශාලක බුද්ධ කියන්නේ රහතන් වහන්සේ ප්‍රත්‍යේක බුද්ධ කියන්නේ පසේ බුදුවරයන් වහන්සේ සම්්‍යක් සම්බුද්ධ කියන්නේ සමන් වහන්සේම සත්‍යාබෝධ කොටගෙන ඒ සරුවක්නිකා ඥානයේ ප්‍රඥා වූ ශාන්තිනායකයන් වහන්සේ උපෝත නිදිදී මේ බුද්ධ කියන ගුණ පදේ අපි පැහැදිලි කරගත යුතු වන්නේ මක්නිසාද බෞද්ධයන් වශයෙන් සෑම කටයුත්තකදීම මුලකම අපි ගන්නේ নমස්කාර පාඨය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. මෙතන බුද්ධ ගුණ තුනක් ප්‍රකාශ වෙනවා. ඒ කියන්නේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. මේ එක එක ගුණයක තියෙන ප්‍රභේද අනන්තයි අපරිමාණයි. ඒවා යම් යම් පමණට අපි තේරුම් ගත්තොත් එතමනට අපේ సంతාන වල ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොද්ධාංග ධර්ම, මාර්ගාංග ධර්ම විසද වෙනවා, සුවිසද වෙනවා, වැඩෙනවා, අතිශයින් උතුම් ලෙස වැඩෙනවා. එනිසා මේ බුද්ධ ගුණ පාඨය විස්තර කරන තැනක් අපි පැහැදිලි කරගනිමු. ධර්ම සේනාධිපති සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ මේ බුද්ධ ගුණය පිළිබඳව ඉතා වැදගත් විවරණයක් ප්‍රතිසම්බිදා මග්ගපාවේ ඉදිරිපත් කළා කියනවා. මහා නිද්දේශකාලියෙත් මේක දැක්වෙනවා. බුද්ධෝති කේනත්තේන බුද්ධෝ බුද්ධෝ කියන්නේ කවර අර්ථයකින්ද? බුද්ධිකා සත්‍යානීති බුද්ධෝ. දුක්ඛය, සමුදය, නිරෝධය, මග්ගය කියන ආරි සත්‍ය හතරේ ਸਰවප්‍රකාරයෙන් ආબોධ කළ නිසා බුද්ධ නම් වෙනසේක. බෝධේතා අජායාති බුද්ධෝ. පිරෝකාරණී ඇති මාර්ගඵල ආબોධයේ සුදුසු සත්‍ය ප්‍රජාවට ආරි සත්‍ය ආબોධ කොට අදාළ දැනින්ද බුද්ධං වනසේක සබ්බඤ්ඤතාය බුද්ධෝ ලෞකික ලෝකෝත්තර සංකත අසංකත සියලු ධර්මයන් අතඹලක් තේ අතරගත් නෙල්ලෙ ගෙඩියක් තේ අතරගත් වීදුරු ගෝලයක් තේ අතේ තියෙන රේඛා පෙළක් තේ මනලෙන් ආબોධ කළ බැවින් බුද්ධං වනසේක එවැගේම සබ්බ දස්සායතාය බුද්ධෝ සියල්ලම තමන් වහන්සේගේ ප්‍රඥා ඇතින් දක්නා බැවින් බුද්ධ නම් වෙනසේක අනන්‍ය නේයතාය බුද්ධෝ අන් කෙනෙකු විසින් නොව තමන් වහන්සේ විසින්ම සත්‍යය ආબોධ කළ බැවින් ඒ කියන්නේ ධාතුක සියල්ල ආબોධ කළ බැවින් බුද්ධ නම් වෙනසේක විසංකාය බුද්ධෝ එවැගේම නිලුම් මලක් පිටින්නක් නේ පුර උදාවත් සමඟ සූර්යාලෝකයක් සමඟ නෙළුම් මාගේ සංකාණයේ පැවරී නැති දෙවි පරම නිත්‍යයේ දෙවි වාසනාසහිත සකල ක්ලේශයන්ගෙන් විමුක්ත දෙවින් බුද්ධ නංගනසේක හේනාසන සංකාතේන බුද්ධෝ කාමාශ්‍රව භවශ්‍රව වික්ඛාශ්‍රව අවිජ්ජාශ්‍රව කියන මේ සියලුම ආශ්‍රයයන් ਸਰවාත්මකාරයෙන් උපුරාවක් නැතුව ඡය කළ බැවින් විනාශ කළ බැවින් ප්‍රහාණය කළ බැවින් නිත්‍යසේ බාටපත් වූ බැවින් බුද්ධ නම් වදසේක ඒකාන්ත නීත රාගෝති බුද්ධෝ ඒකාන්තේ නීත රාගී ගුණ ඇති බැවින් බුද්ධ නම් වනසේක ඒකාන්ත නීත දෝෂෝති බුද්ධෝ ඒකාන්තේ නීත දෝෂේ ගුණ ඇති බැවින් බුද්ධ නම් වනසේක ඒකාන්ත නීත මෝහෝති බුද්ධෝ ඒකාන්තෙන් ග්‍රහණය කළ මෝහ ඇති බැවින් බුද්ධ නම් වනසේක ඒකාන්ත නික්ඛලේශෝති බුද්ධෝ ඒකාන්තයෙන් අත්‍යන්තයෙන් නික්ඛලේශේ බැවින් බුද්ධ නම් වනසේක ඒකායනි මග්ගං ගතෝති බුද්ධෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් වූ ඒකායනි මාර්ගයේ ගමන් කළ බැවින්ද බුද්ධ නම් වනසේක ඒකෝ අනුත්තරං සම්මා සම්බෝධිං අபிසම්බුද්ධෝති බුද්ධෝ අන්තිමකගේ සහායක් නැතුව අන්තිමකගේ උපදේශයක් ආවාදයක් ආදර්ශයක් නැතුව තමන් වහන්සේම තමන් වහන්සේගේම ප්‍රඥා ආලෝකයෙන් අදි සම්බෝධිත්වවත් තරුවක් මිතාක් ඥානය ආબોධ කළ බැවින් බුද්ධ නම් වනසේක අබුද්ධි විහෙතත්තා බුද්ධි ප්‍රතිලාභාති බුද්ධෝ ඒ කියන්නේ අවිද්‍යාව ප්‍රහාණය කළ බැවින්ද විද්‍යාව ප්‍රඥා ආලෝකය උදාපත් කොටගත් බැවින්ද බුද්ධ නම් වනසේක බුද්ධෝති මේ සංනාමම් මාත්‍රා කතම් මේ බුද්ධ කියන උතුම් නම මහා මායා මෞබිසුන් වාසේ තබූ නමක් නොව මේ පුතරා කතම් පියාණන් තබූ නමක් නොව මේ භාතරා කතම් සහෝදර කෙනෙක් තබූ නමක් නොව මේ භගිනියා කතම් සහෝදරී කෙනෙක් තබූ නමක්ද නොව මේ ඥාති ශාලෝහි කෙනෙක් කතම් ශාලේ ඥායන් තබූ නමක්ද නොව මේ මිත්තාමච්චි කතම් හිත මිතරන් තබූ නමක්ද නොව මේ සමන බ්‍රාහ්මණී කතම් නොව ශ්‍රමණ බ්‍රාහ්මණයන් තබූ නමක්ද නොව මේ දේවතාය කතං දෙවියන් බ්‍රහ්මයන් තබූ නමක් දෙනව. ගුණෝක්ඛන්තික මේතං බුද්ධානම් භගවන්තානම් බෝධියා මූලේ සහ සම්බන් ඥානස ප්‍රතිලාභා සත්‍තිකා පඤ්ඤත්ති අධිගම් බුද්ධෝ. ඒ කියන්නේ මේ කාර්ය 2585 කොත් නිවාස හතකොත් දින කීපයකට පෙර ඒ බුද්ධ ගයා සුද්ධ භූමියේදී වජ්‍රාසනාරූඪව ආනාපාන සති භාවනාව පාදක කොටගෙන තමන් වහන්සේ යම් අල්යම් කාලයකදී සෝවාන් සතරදාගාමි අනාගාමි අරිහත් කියන ලෝකෝත්තර මාර්ගඵල අධිගමනය කළ තෙක් නම් ඒ අරිහත් ඵලයට පත්වනවා සමගම ඒකට කියන විනෝක්ෂාන්ත කියලා. ඒ අරිහත් ඵලයට පත්වනවා සමගම තමන් වහන්සේ සත්‍ය අවබෝධ කළ බැවින් ලැබුණු ගුණ නාමයක් බුද්ධෝ කියන මේ ගුණ නාමය මේ විදිහට සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ බොහෝම පැහැදිලි එවාගෙම වටිනා අර්ථ විවරණයක් ප්‍රකාශ කරලා තියෙන බුද්ධ ගුණය සම්බන්ධව ඊළඟට අපි සලකා බලන්නට ඕනේ මේ ගුණ පදයන්ගෙන් එක එකක් අපට මතු කරගන්න පුළුවන් නම් ඒක විශාල භාවනා මාර්ගයක් වෙන බව. ඒ කියන්නේ යම් ආරි සත්‍ය කියන්නේ මොනවද? ආරි සත්‍ය කියන්නේ බෞද්ධයන් වශයෙන් එවාගෙම ධර්මයේ පිළිබඳව උගත් අය දන්නවා දුක්ඛය, සමුදය, නිරෝධය මග්ගය. එහෙම පිටින්ම භාවනා මාර්ගයක්නේ. එහෙම පිටින්ම භාවනා මාර්ගයක්. ඒ කියන්නේ විපස්සනා භාවනාවක්. ඒ වගේම ඒ ආනිසත්‍ය අතර ධම්මා සතිපට්ඨාන සූත්‍රය දක්වනවානේ අන්තිමට 21 වෙනි කර්මස්ථාන භාවනාව ආර්ය සත්‍ය විදර්ශනාව. ඒසා බුද්ධ කියන පළමුවෙනි අර්ථය ඉවරෙන්නේ ආර්ය සත්‍ය විදර්ශනාව අපට භාවනා මාර්ගයක් වශයෙන් ගන්න පුළුවන්. එවාගෙම සබ්බඤ්ඤකාය බුද්ධෝ සබ්බදස්සාවිකාය බුද්ධෝ යනාදී මේ සූත්‍ර පාඨවලින්ද ප්‍රකාශ වෙන එකක් එකක් ගානේ අපේ සමත භාවනාවද විපස්සනා භාවනාවද රාශිය මේ අර්ථ විවරණයෙන් මතු කරගන්න පුළුවන්. ඉතින් ඒ අතරතේ අපි සමතා බලන්නට ඕනේ. මේ බුද්ධය කියන උත්කම සත්‍යයට ඒ සිද්ධාර්ථ ගෞතම ශාක්‍ය මුනිඳුන් වහන්සේ කොහොමද පත් වෙන්නේ කියලා. මේක දෙවි කෙනෙක් දුන්නා නෙමෙයිනේ. දෙමාපියන් උරුමෙන් ලබත් ලබාගත් දායාදක්ද නොවේනේ. ඒ කියන්නේ විශ්ව සංකේය කල්පලක්ෂයක්. සත් සංකේය කල්පලක්ෂයක් තිස්සේ වා මනෝ ප්‍රනිධානේ පුරමින් නා සංකේය කල්පලක්ෂයක් තිස්සේ වා ප්‍රනිධානේ පුරමින් ශාලා සංකේය කල්පලක්ෂයක් තිස්සේ සූවිසි බුදුරජාන් වහන්සේලාගේ ශ්‍රී මුඛයෙන් බුදු වෙන බවට වේරණපතු ලබමින් මහා ප්‍රණිධානේ පුරමින් විශේෂ විශාසංකේය කල්පලක්ෂයක් වූනේ පුරේ බුද්ධ කාර්යක ධර්මයන් ඥානුභාවණයෙන්මයි මේ මහෞත්මයන් වහන්සේ බෝධිමූලයේදී මේ උත්තරීතර ගුණනාමයේ සාක්ෂාත් කරගන්න සමර්ථ වුණේ. උතුම්දී අපි සලකා බලන්නට ඕනේ මේ බුද්ධයේ තියෙන උතුම් පදාර්ථයට කාටද පත් වෙන්න පුළුවන්. දැන් ලෝක ධාතුවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ තරම් හේතුඵල ප්‍රකාශ කළ ශාස්ත්‍රවරයෙක් ලෝකෙ නැති බව කවුරුත් දන්නවා. ඒ හේතුඵල ධර්මතා අනුව යම් කිසි කෙනෙක් බුදු වීමට හේතු සම්පාදනය කළොත් එයාටත් පුළුවන් ලෝතුරා බුදු වෙන්න. රසේ බුදු වෙන්න රහත් වෙන්න පුළුවන්. ඒ අවශ්‍ය හේතු සම්පාදනය කිරීමයි මෙතන ප්‍රධානම කාරණේ වෙන්නේ. එනිසා සරුවඥන් වහන්සේ ඒ අති දීර්ඝ කාලයක් තිස්සේ බුද්ධත්වයට ප්‍රාර්ථනා කරගෙන පරම්පරාගෙන ආවා. උන්වහන්සේගේ මනෝ ප්‍රණිධානයෙන් කියනවානේ මුලින්ම ඇති කරගත් හේතුව බුද්ධෝහං බෝධිසාමි මුත්තෝහං මොචයේ කරේ තින්නෝහං තාරේශාමි සංසාරෝගා මහභය මේ උන්වහන්සේගේ මුලින්ම ඇති කරගත් අති ශ්‍රේෂ්ඨ ප්‍රාර්ථනාවයි මම ලෝතුරා බුදුවන්නේමි නොරතු ජනතාවටද සත්‍ය අවබෝධ කරවන්නේමි මම සියලු දුකින් හා සියලු කෙලෙසින්ෙන් මිදෙන්නේමි නොරතු ජනතාවද මුදවා ගන්නෙමි මම ජීකරු සංසාර ඕගෙන් මිතරවන්නේමි මෙලොවට ජනතාවද එකර කරවන්නේ මේ කෙනේ සුද්ධ වූ ප්‍රාර්ථනාවක් උන්වහන්සේගේ සිතේ පහළ වුණා. මේ ප්‍රාර්ථනාව ඇතුලේ තියෙනවා දීර්ඝපාද හතරක්. ඡන්දය, චිත්තය, වීරිය, විමර්ශාව. ඒකෙන් ලෝතුරා බුදු වීමේ බලවත්ම තැනත් ඡන්දේ පහළ වුණා. ලෝතුරා බුදු වීමේ බලවත්ම වීරිය, උත්සාහය, දැඩි උත්සාහය පහළ වුණා. බුදු වීම පිළිබඳව බලවත් කුසල සිතක් පහළ වුණා. බුදු වීම සම්බන්ධව ප්‍රඥාව පහළ වුණා. ඒක තමයි ඉරිදි ප්‍රාද හතර කියන්නේ. මේ හතර පදනම් කරගත් බැවින් ඒ මහා බෝධිසත්වයන් වහන්සේ භවයක් පාසා කරක් නෑර කරුම් පුරාගෙන ඇවිත් ලෝතුරා බුදු වීමට සමර්ථ වුණා. ඒ අනුව සලක ගැනීමේදී එදා බෝධි වීමේදී සමන් වහන්සේ සත්‍යාබෝධය සඳහා ගත්තේ භාවනා කර්මස්ථානය ගැන කෙටි හැඳින්වීමක් මා මේ මොහොතේදී සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. කවුරුත් දන්නවා මහා සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන ආනාපාන සති භාවනාව. මේ ආනාපාන සති භාවනාවට කියන මහා පුරුෂ භාවනාව කියලා. මහා පුරුෂ භාවනාව කියන්නේ ලෝකුඩා බුදු වෙන මහා බෝධිසත්වයන් වහන්සේලා බුද්ධාසනිය වැඩ ඉඳගෙන වජ්‍රාසනිය වැඩ ඉඳගෙන ලෝකුඩා බුදු වීම සඳහා පාදක කරගත් භාවනාවයි මහා පුරුෂ භාවනාව. එදා සරුවඥන් වහන්සේ බුදුබාටපත් උනේ මේ ආනාපාන සති භාවනාව නම් වූ මහා පුරුෂ භාවනා පදනම් කොට යනයි. අපි ඒ ගැන කෙටි හැඳින්වීමක් කරන්න බලාපොරොත්තු වුනේ අධිනවීමේ උදාවන වර්ෂයේ ජීවිතයේ කාට වුණත් සිංහල අසිංහල කාට වුණත් එවගේ බෞද්ධ අබෞද්ධ කාට වුණත් එයින් නිසඵල නෙලා ගන්නට පුළුවන් වෙනවා. එනිසා ඒ භාවනා සම්බන්ධ බොහෝ දෙනෙක් බොහෝ ආකාරවලින් ප්‍රගුණ කරගෙන යන අතරතේ නිවැරදි වූද පැහැදිලි වූද සරල වූද භාවනා මාර්ගයක් මේ මොහොතේ අපි ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ආනාපාන සති භාවනාව වැඩිමින් ඥාන මාර්ග ඵලබන්ධත් පෙර තමන්ගේ ශාරීරික හා මානසික වශයෙන් විශාල ප්‍රතිඵලයක් නෙලා ගන්නට සෑම දෙනාට පුළුවන් වෙනවා බොහෝ අසාධ්‍ය රෝගීන්ට පවා ආනාපාන සතිය පුරුදු කිරීමෙන් නිරෝගී බව ලැබී තිබෙනවා එවාගෙම මේ මානසික පීඩාවන්ගෙන් පෙළෙන්නට කලා ආනාපාන සතිය විශාල සංසුන් මාර්ග උදා ප්‍රතිති වෙනවා. මේක නිසා ආනාපාන සතිය ආගම් වේදයක් නැතුව, පුජන වේදයක්, ඥාති වේදයක් නැතුව ඕනෑම කෙනෙකුට භාවිතා කරලා ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන්. ඒ නිසා අපි ආනාපාන සතිය ගැන යම් යම් පමණ දැනගෙන සිටීම ප්‍රයෝජනවත් වෙනවා. ආනාපාන සතිය පිළිබඳව ඉතා වැදගත් සිද්ධාන්ත රාශියක් අපේ ඈත අතීතයේ සිදුවීම් තුලින් මතු කර ගන්න පුළුවන්. දැන් අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේ දේශී කුරුරට අම්මාසුගම නියම් ගමයේනේ ඒ බොහෝ වාරයක් මේ දේශනේ පවත්වා තිබෙනින් ඒ ප්‍රදේශවාසී වැඩිහිටියන් පමණක් නෙමෙයි දශීදක් කම්කරුවන් පවා සියලුක සේවිකාවන් පවා මේ භාවනා කරන්න සෙනගෙහි සිටි බව අපේ පෞරාණික අර්ථ කතාවල සඳහන් වෙනවා. ඉතින්දී සාමාන්‍යයෙන් දෙදක තුනේ වැඩ කරන දාස දාසී ළමයි තමයි භාවනා සම්බන්ධ හොඳ අධ්‍යයනය ලබාගෙන සිටි බව ඒ ප්‍රවෘත්තියෙන් පැහැදිලි වෙනවා. මේ ලංකාවේ උනත් ඈත අතීතයේ ඉහුපෑද බොහෝ දෙනෙක් මේ භාවනා මාර්ගය පුරුදු කරගෙන තියෙනවා. අද ලංකාවේ නෙමෙයි මුළු ලෝකෙම ආනාපාන සති භාවනා පුරුදු කරන්නන් වැඩි. ඉතින් ලැබෙන ආනිසංසය අතිශයින් විශාල නිසයි. ඒ වගේම සරලවද බොහොම පහසුවක් ගෙන දෙන්නවද භාවනාවක්. මේ ආනාපාන සතිය ගැන ශරුවක්යන් වහන්සේ මෙහිදී ආනිසංස පහක් දේශනා කළා තියෙනවා. අයං සතෝ භික්ඛවේ ආනාපාන සති සමාධි භාවිතෝ බහුලීකතෝ මහඵලෝ හෝති මහානිසංසෝ සන්තෝචේව පනීතෝචේ අතේතන කෝච සුඛෝච විහාරෝ උප්පන්නෝප්පන්නේසු පාපකේ අකුසලේ ධම්මේ ථානසෝ අන්තර්ධාතේති රූප සමේති මේ ආනිසංස භාගයක් වෙන ආනාපාන සතිය. මේ සරල තේරුම මෙහිමයි. ආනාපාන සති සමාධිය භාවිත කරන ලද්දේ නම් නැවත නැවත වඩින ලද්දේ නම් සංකෝචේන කයක් හිතක් සාන්ත වෙනවා. කය සාන්ත වෙනවා, වචන සාන්ත වෙනවා, සුඛ සාන්ත වෙනවා. සංකෝචේ කායික වාචික මානසික පැවැතුම් කුතුම්බාටපත් වෙනවා. උතුම් කුජලයක් වෙනවා උතුම් වචන කතා කරන්නේ වෙනවා උතුම් ඉරියව් පවත්වන්නේ වෙනවා උතුම් සිතින් ගතුන් යත්තේ වෙනවා අනිතෝ කියන්නේ මෙතන රසවත් කියන එක නෙමෙයි උතුම් බව අතිවකනකෝච එවාගෙම විකතින් කිසිම දෙයක සම්බන්ධතාවක් නැතුව ස්වභාවයෙන්ම ආනාපාන සතිය නිවිදයක් වෙනවා සුඛගත නිවිදි වචනගත නිවිදි ක්‍රියාවගත නිවිදි ප්‍රයත්නගත නිවිදි නිසා ස්වභාවික නිවිදි එවාගෙම යාපත් සමාධියක් වෙනවා ආනාපාන සති භාවතන් භාවනා සමාධිය. සුඛෝත විහාරෝ කායික වේද මානසික වේද සතුන්වරණයක් වෙනවා ආනාපාන සතිය. ආනාපාන සතිය වඩන්ත වඩන්නේ සිත සාන්ත වෙනවා. සිත සාන්ත වීම නිසා ශරීරය සාන්ත වීමෙන් කායික වේදනා සංසිඳෙනවා. දැන් වෙනත් භාවනා වඩන්නන්ට බොහෝ වේදනාකාරී තත්ත්වයන් මුණ ගැහෙනවා. ආනාපාන සතිය වඩන්නන්ට වේදනා කිසිවක් නැතුව බොහෝම සතුටායකව ඒ කුරුදු කරගන්න පුළුවන් වෙනවා. ක්‍රියාව ප්‍රවත්ම පහසු වෙනවා. එවාගෙම කායිකෝද මානසිකෝද සතුටුමයක් ඇතිවෙනවා කියන්නේ සතුටින් නිඳ යනවා. සතුටින් අවදි වෙනවා. නපුරු සිහින් නොදකින්නේ වෙනවා. දෙවියන්ගේ ප්‍රසාදේ, මිනිස්යාගේ ප්‍රසාදේ දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා. සෑම ඉරියව්වකදීම සංසුන් මනසින් සංසුන් වචනින් සංසුන් පැවැත්මින් ජීවත් වෙන්නේ පුළුවන්කම තියෙනවා ආනාපාන සතිය වඩන්නන්ද එනිසායකට කියනවා සුඛෝති විහාරෝ උත්පන්නෝත්පන්නේති පාපකේ අකුසලේ ධම්මේ ථානසෝ අන්තරදාපේති රූප සමේති ඒ කියන්නේ අපේ හිතේ නිතර නිතර හටගන්න ලෝභ දෝෂ මෝහ සාගත මාන්න දෘෂ්ටි ඊර්ෂ්‍යා මාත්‍ර්ය සාගත යම් යම් සිතිවිලි ඇතොත් යම් උපක්‍රමයක සිතිවිලි ඇතොත් යම් නීවරණ ගති ඇතොත් ඒවා ඒ ඒ තැනම ඒ ඒ තැනම ශේත සෙනෙතම විරුද්ධ වෙනවා ආනාපාන සතරණන්නන්ද ඒවා ඒ ඒ තැනම යටපත් කරන්න සමත් වෙනවා ආනාපාන සතිය වැඩිමේ මෙන්න මේ ආනිසංසුතහ ආනාපාන සතිය වඩන්නාට ඉදිරිනාම ලැබෙන බැවින් මේ මහත්ඵල මහත් ආනිසංස භාවනාවක් කියන එක මේ සූත්‍ර පාඨයෙන් සඳහන් වෙනවා ඊළඟට අපි සලකා බලමු දිනක් රාහුල ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වටිනා උපදේශයක් දුන්නා. ඒකනේ රාහුල ස්වාමීන් වහන්සේ පරිදුණීමා අවුරුදු 7යි අවුරුදු 7ේ පරිදුණේ. කොහොම ලකුණු වායිසේ උනාසේ දිනපතාම රත්නයේ තවත්ලා අත්තා දුණවණේකන පන්පතේ වැළලා ගල් බෝතක් අරගෙන ආශ්‍රය දානවාලේ මේ වැලියට ගානේ මත ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ආචාර උපාධ්‍යයන් වහන්සේගේ ආවාද අනුශාසනා ලැබේවා කියේ. ඒ තරම් උන්වහන්සේ ආවාද පිළිගන්න බොහෝම කැමැතියි. ඒ අතරත බුදුරජාණන් වහන්සේ දිනපතා තුන්ක් බැරි කාවල සූත්‍රයේ කියලා ගාථා හතක් තියෙන මේ කාවල ස්වාමීන් වහන්සේ කාවාද දෙමින් උපේ නුවණ දිනු කළා. කාවල ස්වාමීන් වහන්සේ වාසේ 16 දී ප්‍රමණය. උපකල ලක්ෂණ රූපයක් මේ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ සමග පසුපස කුඩිසුලා වැඩිය. මේ පසුපස කුඩිසුලා වැඩිදී සරත් නෝර නීතියක ආමල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතෝ දිහා බැලුවා. සිරිපතෝ දිහා බානකොට සිරිපතෝ තමන්ගේ පතෝහා සමානයි. ඉතින් දෙක සංසන්දනය කළා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතෝ වගේ තමන්ගේ පතෝ. ඊළඟට මොන ශාරීරික ගැන බැලුවා. බුදුරජාණන් වහන්සේගේ ශරීර සංවම් පාටයි. කාවල ස්වාමීන් වහන්සේ ශරීරයක් සම්ම්බාදයි. බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ 32ක් තියෙනවා. කාවල ස්වාමීන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ 32ක් තියෙන ඔක්කොම සංසන්දනය කරනවා. දැන් තරුණ වයසනේ වයස 16 ශ්‍රී ලංකන් වයස. ඉතින් මේ රාවණ ස්වාමීන් වහන්සේගේ සිටිවිල්ල බුදුරජාණන් වහන්සේගේ බුදුහසර දෙන්නා. උනාසේ ගමන නවත්තලා හැරිලා කාවල ස්වාමීන් වහන්සේ ආවාදයක් දුන්නා. කාවලේ වුණ තන් දෙපා රූපය මේ සම්මහනේ සෝමනසි මිනිසු අත්හන් කියලා හිතන්නේ. මේ රූපස්කන්ධය මගේ නෙමෙයි. මගේ ආත්මය නෙමෙයි. ඒවාගේම මම නෙවෙයි. සංඝාදිත්‍යමාන වශයෙන් හිතන් දෙපා. සංඝාදිත්‍යමාන නොලැබෙට මනසකාර කරන්නේ. ඒකෝද රාමල ස්වාමීන් වහන්සේ ලොකු ලැජ්ජාවක් ඇති වුණා. මම බුදුරජාණන් වහන්සේ දැක්කනේ කියලා. එතනක් නෙවෙයි. රාමල ස්වාමීන් වහන්සේට කෙටි වචනයක් ප්‍රකාශ කළාම ගැඹුරු කෝණාදී හිතෙනවා. උනාට කියා හිටන්නේ ස්වාමීනි මේ රූපේ පමණක්ද? ඒ වේදනාව, සංඥාව, සංකාර විඥානත් එම කළ යුතු නේද? ඕනෑම දෙයක් තමයි. මේ පංචස්කන්ධයෙන් මේ ධම්මම මේක මගේ නෙමෙයි කියලා හිතන්නේ. මේ සෝරාමාත්මි මේක මම නෙමෙයි කියලා හිතන්නේ. නෙමෙයි සෝත්තා මේ මගේ ආත්ම නෙමෙයි කියලා හිතන්නේ. මගේ කෙනෙකුට සංඥාව. ප්‍රමින මම වෙන කෙනෙකුට මානය. මගේ ආත්මික කෙනෙකුට දෘෂ්ටිය. එහෙම කන්නපා කියලා අවවාද දුන්නා. ඉතින් රාහුල ස්වාමීන් වහන්සේට හරිම සංවේගයි. උනාසිතුවා ස්වාමීනි මම නම් කියනවා. උනාසිතාගත් මම අද පින්දපාත වැඩෙන්නේ නැහැ. මගේ හිතේ පහළ වෙච්ච මේ උපක්‍රමයක මැඩපවත් බලන්නට කිව්වේ. උනාසි ගාකුල වාඩුණා බද්ධකාරයන් කියලා. ඔය අතරේ සරුවත් මහ රහතන් වහන්සේ දෙවොම පින්දපාත වැඩි සියල්ලන් පසුව උනාසි දැක්කා මේ රාහුල ස්වාමීන් වහන්සේ ගහක් මුල වැඩි ඉන්නේ. සාම ස්වාමීන් වහන්සේට ආවාදයක් දුන්නා ශ්‍රාවණය ආනාපාන සති මුලින් වඩන්න. ආනාපාන සති මුලින් වඩන්න කිව්වා. මේකත් ඉතිරියක් කරාවල ස්වාමීන් වහන්සේ. එදා දාන වලින් කියන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ තිබුණානේ කාර්යාරි කියලා දාන සේවාවක් දෙවන්නේ ඒත් නෑ. සරුවත් මහ රහතන් වහන්සේ තිබුණානේ තමන්ගේ ශිෂ්‍ය රාත්‍රියේ දාන සේවාවක් දෙවන්නේ ඒත් නෑ. රාවල ස්වාමීන් වහන්සේ කිව්වේ මට දාන ගිනාවක් හොඳයි කියලා. උන්වහන්සේ හිතාගත්ත නම් අද මුදාහාරව නම් මගෙන් පිට පාලනය කරන්න ඕනේ කියලා. ඉතින් හැන්දෑවේ හොඳටම හැන්දෑව වෙනකන් ගාමල භාවනා වැඩුවා. මේක පුදුම සිද්ධියක්. උන්වහන්සේ හැන්දෑවේ අත්පාමුණකට ගෝණය කරගෙන වැඩිය ගන්න කුටියට. බුදුරජාන් වහන්සේ දකුණු ළඟින්ද සියලුම භික්ෂුන් වහන්සේ එක්කාසු වෙන වෙලාව තමයි ඉර බැස යන වෙලාව. බුදුරජාන් වහන්සේ මුතන් සිසිල්පන් දහස් වෙලා දොළකෝට් ලක්වාරයක් මහා කරුණාද සමයදීලා දසදහසක් ලෝක ධාතු කෙලවර පටන් ගන්ධ කුටිය දක්වා බුදුසසුන බලලා අවසන් වෙලා භික්ෂුන් වහන්සේලාට එකතු වෙලා ආවාදම් ශාසනා කරන්න. ඉතින් මේ රාවණ ස්වාමීන් වහන්සේ එතුන් වදින වෙලාවතම සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ පැවිදි ආරේතන. ඒ වෙලාවේ සාරණ ස්වාමීන් වහන්සේ ආරාධනා කළා ස්වාමී භාග්‍යතුන් වහන්සේ මට මේ ආනාපාන සතිය ගැන මේක වඩා කරුණු ටිකක් අවබෝධ ලැබේවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේට පාස මානාපාන සතිය ඉතිරෙන්නේ නැහැ. උන්වහන්සේ ආවාද දුන්නා. ඒ කියන්නේ බලමින් ආවාද දුන්න මෛත්‍රිය වඩන්න, කරුණා වඩන්න, මුදිතා වඩන්න, උපේක්ෂා වඩන්න, කායගත සතිය වඩන්න, එවැගේම අනිත්‍ය සංඥා වඩන්න. ඔය භාවනා සමතන් හතරක් කියලා දීලා ඊළඟට හයක් කියලා දීලා ඊළඟට තමයි ආනාපාන සතිය දේශනා කළේ. ඒක අන්තිමටම ප්‍රකාශ වෙනවා යම් කිසි කෙනෙකුට ආනාපාන සතිය විශේෂයෙන් ලැබුණා නම් අන්තිම හුස්ම පොඩක් සිහිනුවණින් නිරුද්ධ වෙනවා කියලා. මේ විදිහට ආනාපාන සතිය ගැන කාවල ස්වාමීන් වහන්සේගේ බුදුන් ලක්ෂණ විස්තරය මහරෝ කාවල වත්තේ ශරීරයේ අක්‍රිය ලක්ෂණ කියන්නේ මේ සිහින කීමක් නෙමෙයි ඒකට පුදුමාකාර ප්‍රණීත සත්‍යයක් උපකාරට තියෙනවා ඒක ශනිකයි ඒක ශනිකයි හැබැයි ඒක න්‍යාය න්‍යායට ආනාපාන සතිය හිත පුරුපාණින වල සහවර වෙනවා විනාඩි 5 විනාඩි 10 විනාඩි 20 විනාඩි 30 පැය ඊටත් වැඩි කාලයක් නම් ඒ තත්ත්වෙ ඉන්න පුළුවන් වෙනවා මෙන්න මේ අවස්ථාවල් අපි ඉතා පැහැදිලිව තේරුම් ගන්නට ඕනේ. ඒ කියන්නේ අර මුලින් නාසුභාත තුන අවස්ථාවල කියන උග්‍ර නිමිත්ත එනලාවේ සමාධියට කියන්නේ පරිකර්ම සමාධිය. ඊළඟට දීප්තිමත් ආලෝකය ලැබුණාම ඒකට කියන්නේ ප්‍රතිභාග නිමිත්ත එනලාවේ හිතේ ලැබෙන සමාධියට කියන්නේ උපචාර සමාධිය. ඒ දීප්තිමත් ආලෝකමත් අතිවාද නිමිත්ත අරමුණු කොටගෙන පිට එකවරට අර්පණා බාටපත් වෙනවා ධ්‍යාන බාටපත් වෙනවා. ඒකට කියන්නේ ප්‍රථම ධ්‍යානය. හැබැයි ඒ ප්‍රථම ධ්‍යානයේ සමුකර දිවෙනවා. නැවත නැවත නැවත සීවර දහස් වරයකට යෙදෙන යෙදලා ඒක වශී බාට සමුවා ගන්න ඕනේ. ඒක වශී බාට සමුවා ගන්න එහි තියෙනවා ධ්‍යානාංග පහ. ඒක හරියට නුවණින් තෝරගන්නවා. සමාධි වෘද්ධ වස්තුවට ආලෝක විහිදුවලා ධ්‍යානාංග පහ තෝරගන්නවා. විචාර ප්‍රවිචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ඊළඟට මේ මුදවට ප්‍රගුණාම දැන් වාඩි වෙලක් පුළුවන් උපදනක් පුළුවන් උදාගනක් පුළුවන් එවාගෙම අදිබුණොත් පුළුවන් ඒ සතු ඉරියව්වේ මේ සමාධිය තියාගන්න පුළුවන් වුණාම වශී භාව පහක් තියෙනවා පහෙන් වශී කරගත්තාම දෝන ධානයට පරිණින සඳහා තුන වර්ෂතානක් විචාර ප්‍රචාර මේකේ අදුපාදුකම් උතලා ප්‍රීති සුඛ ඒකාග්‍රතාවයට ද්විතිය ධානයට අර්පණාගත වෙන තුල සමාධියෙන් තුල අධිෂ්ඨාන කරගෙන අයමත් ආනපාන සතිය වඩනවා. ඒ විදිහට පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානෙ දක්වා ධ්‍යාන ලබා ගන්න පුළුවන් වෙනවා. එදා මහා බෝධිසත්වයන් වහන්සේ පැමිණෙන්නේ මේ වාගේ රූපාවචර ධ්‍යාන හතර පය ආනපාන සතිය. මේ ආනපාන සතිය රූපාවචර ධ්‍යාන හතර ලබා ගත්තාම මේ මහා බෝධිසත්වයන් වහන්සේට පුළුවන් වුණා මේ ආනාපාන සති සමාධිය තුළින් ඉතිරි ධ්‍යාන භාවනා සියල්ල සම්පූර්ණ කරගන්න. ඒ කියන්නේ අපේ ශරීරයේ තියෙනනේ කේශා ලෝම ආදී කොටස් 32ක් ඒ 32ට වෙන වෙනම ප්‍රතිමාඥාන 32ක් වාට ලැබුණා ඊළඟට අභිධායතන කියලා තියෙන භාවනා මාර්ගය වර්ණ කසින නීල කසින කීත කසින මොහිත කසින ඕදාත කසින ඔය හතරම ලැබුවා ඒ කියන්නේ පළමුවෙන් ඕදාත කසින ඒක බොහොම ලොකු ආලෝකයක් ඕදාත කියන්නේ සුදු පාට මේ සුදුකාකාරමුණු කරගෙන සමාජයට සැපින්නේ සුදුකාට අනියයට සැපින්නේ සුදුකාකාරමුණු කරගෙන ඕදාක කසණයෙන් ධාන හතරක් ලැබුවා. ඊළඟට නීල කසණය විශේෂ ආරමුණු කරගෙන, දීප කසණය පුතාරමුණු කරගෙන, නීද ආරමුණු කරගෙන, ලෝක කසණය නීද ආරමුණු කරගෙන වර්ණ කසණය ධාන හතර හතර ලැබුවා. ඥාත පතුන් යාපෝ තේජෝ වායෝ මේ සතර ආකාර කසණයක් ලැබුවා. ඥාත ආලෝක කසණයන් ආකාශ කසණයන් කියන දස කසණයන් සම්පූර්ණ කළා. මේ ධර්මකථනයට අනුකූලව උන්වහන්සේ පුළුවන් වුණා ආකාශකථනයේ ඇර ඉතිරිපතේ නමින් අරූප ධ්‍යාන හතර අරූප ධ්‍යාන පුළුවන් වුණා. දැන් වස්තු සමාපatti ලාභී. ඊළඟට උන්වහන්සේ තවත් දුරට අසුභ කර්මස්ථාන 10න් ප්‍රථම ධ්‍යාන 10න් උපදෙව්වා. ඒ විදිහට සමතභාවනා වශයෙන් ඥාන වර්ගන කර්මස්ථාන 30ම ලැබුවා. මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා කියන ධර්ම විහාර භාවනා ධ්‍යානක් ලැබුවා. මේ සියලුම ධ්‍යාන වඩාගෙන උන්වහන්සේ අභිඥාවට හැරුණා. ඒ කියන්නේ පූර්ව නිවාසානුස්මති ඥාණයට. ඊළඟට ජීවයන් චක්‍රදු ඥාණයට. මේ දෙකට හැරුණා. මේ දෙකේ රාත්‍රියේ පූර්ව යාමයා මධ්‍යම යාමයේ ගත කරලා අතීත නෝද අනාගත නෝද වර්තමාන නෝද තුන් කාලයේට අයිති ਸਰව ධර්මයන් ඒ කියන්නේ හේතුඵල සම්බන්ධතාව අනුව කර්මයේ කර්මීපාතය අනුව නිස්කන්ධ පරම්පරාව අවහැටි උන්වහන්සේට ਸਰව ප්‍රකාරින් අවබෝධ වුණා. ඊළඟට තමයි ඒ අනුව උපාසනා භාවනා වශයෙන් පටිච්ච සමුප්පාදේ සම්මාසනය කරන්න පුළුවන් වෙයි. මෙන්න මේ පටිච්ච සමුප්පාදේ සම්මාසනයේ තීක්ෂණ ලෙස පවත්වාගෙන යද්දී උනාතන දසදාසක් ලෝක ධාතුෙහි සූර්ය මණ්ඩල දසදාසක් පෑවාට වඩා පුදුමාකාර ආලෝකයක් පහළ වී අභ්‍යාසයක් කරන්වත් සංස්කාරයක් ඉදිරි නැතුව සීල ධර්මයන් සම්මාසනය කරමින් එදා අලුයම් කාලයේදී සියලුම ධ්‍යාන සමාධි සමාපatti අධිඥා බල විපස්සනා ඥාන මුදුන් සම්මෝමි සෝවාන් සතරදාගාම අනාගාම අරියත්තන මාර්ගඵලානුක්‍රමයෙන් දසබල ඥාන චතුරු වෛසාගත ඥාන චතුරු ප්‍රතිසම්මුදා ඥාන ආදී අනන්ත බුද්ධ ඥාන පරිවාර කොට ඇතේ ਸਰුවක් විතා ඥාන ප්‍රතිලාභයෙන් දසදහසක් ලෝක ධාතු කම්පාවෙද්දී අතුතුම් ලෝකුරා සම්බුද්ධ රාජ්‍යයට සමිවදාලා විශාසංකේය කල්පලක්ෂයක් තිස්සේ කුලන් අද බුද්ධ කාරක ධර්මයන්ගේ අනුභව බලයෙන් මෙසේ බොමුලාදා වැඩිඳගෙන ආනාපාන සති කර්මස්ථානයේ පදනම් කොටගෙන තමන් වහන්සේ ඒ උත්තරීතර සර්වඥතාඥාන ප්‍රතිලාභයෙන් ලෝකුරා බුදුබාට සත්‍යයේ සමර්ථ වුණා යම් කිසි කෙනෙක් උන්වහන්සේ අනුගමනය කරනවා නම් මේ අනුව පාරමී සම්භාර පුරා ආනාපාන සති කර්මස්ථානයේ කඩනම් කොට යම් කිසිආභාවයකදී කල්ප කෝටි සත ශාස්ත්‍ර ඥානකින් හරි ලෝකුරා බුදු වෙන්න පුළුවන්. රසේ බුදු වෙන්නත් පුළුවන්. බුද්ධ ශාසනයක රහත් බෝධිය ලබන්නත් පුළුවන්. ඒ වගේම ශ්‍රාවක බෝධිය ලබන්න පුළුවන්. සෝවාන් ආදී ආරක්ෂා වෙන්න පුළුවන්. ලෞකික වාසියෙන් දවුලෝ යන්න පුළුවන්. බඹලෝ යන්න පුළුවන්. මනෝවදී ආයුර්ණ සපබල ප්‍රඥා විඳිනේ කරන්න පුළුවන්. මේ ආදී අනේකානිසංස ගෙනදෙන බැවින් ආනාපානසති භාවනා කර්මස්ථානයේ යෙදීමට සියල්ලෝම උත්සාහවන්තේ තුවාසිය අපි ගෞරවයෙන් කරුණාවෙන් ආරාධනා කරනවා. ඊළඟට අපි සලකා බලන්නට ඕනේ අභිනවයෙන් උදාවන මා වර්ෂය ගැන. ඒ කියන්නේ අපට අවුරුද්දක් ලැබෙනකොට ඒ අවුරුද්ද පුණ්‍ය වර්ෂයක් කරගන්න අපේ නුවණ නැත්නම් අපේ ප්‍රාර්ථනා අධිෂ්ඨාන මුදුන් කමුනා ගන්නට ඕනේ. ඒ කියන්නේ අවුරුද්දක් ගෙවි තවත් අවුරුද්දක් උදා වෙන අවස්ථා චුති ප්‍රතිසංගය කරාලේ. දැන් චුතියට අනුතරව අධිසංගය ලැබීමේ ධර්මතාව එමනම් චුතියට පූර්ව භාගයේ උතුම් උතුම් කුසලයක් අපි කරගත්තා නම් ප්‍රතිසංගය අනුව වාසනාවන්තයි. එනිසා වාසියක් කට වරක් දෙකින් ලැබෙන මේ චුති ප්‍රතිසංගය අවස්ථාව එමනම් වර්ෂයක් ගෙවි තවත් වර්ෂයක් උදා වෙන අවස්ථාවේදී අපි උසස්ම උසලකම් ධාරයකින් උසස්ම පිරිසිදු සංකල්පනාවකින් මේ වර්ෂය උදාපත් කරගත්තොත් මුළු වර්ෂයේම වාසනාවන්ත ධර්ම වර්ෂයක්, පුණ්‍ය වර්ෂයක්, කාර්මී වර්ෂයක්, සනසුදායක වර්ෂයක් බවට හමුවා ගන්න පුළුවන්. ඒකාපු කරුණාවෙන් ආරාධනා කරනවා මේ වර්ෂයේ පුරා ධර්මමය, පුණ්‍යමය, කාර්මීමය වර්ෂයක් බවට හමුවා ගන්නට සෑම දිනාගේ චිත්ත සංකානවල නිවරදෝද ප්‍රාවේණ්‍ය ඍජුවෝද උදානෝද සංකල්පනා මුදුන්පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා ශීසෙන් ආරාධනා කරනවා ඒ සඳහා අපි සලස්මත් ඉදිරිපත් කරන නව වර්ෂයේ පිළිබඳව අපි විසින් ගත යුතු ප්‍රාර්ථනා කුමක්ද කියන එක ලෝක ධාතුවේ සත්‍යක්‍රියාව උල්තන ගන්නවා ඕනෑම හිත ඇති හිත නැති දෙයක් සත්‍යක්‍රියාවට යටපත් වෙනවා සත්‍යඥාවක් කරංගනම් සත්‍ය වූ ධර්මයක් අපේ ඉස්සරහට ගන්නට ඕන අරමුණු කරන්නට ඕනේ. ලෝකදාතේ ගුණ සම්භාර අතුරෙන් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ සම්භාර අතිශයින් සත්‍යයි, විද්‍යමානයි, මහානුභාව සම්පන්නයි. ඒකායේ අනන්ත බුද්ධ ගුණයන් අපි සිතන නගාගෙන අද මේ වර්ෂයේ පිළිබඳව ප්‍රාර්ථනා පුතුවා ගන්නට සූදානම් වෙනවා. පුලෝකාග්‍රවේ භාග්‍යවත් වූ අරිහත් සම්්‍යක් සම්බුද්ධ සරුවපුරා ජෝත්ඥයන් වහන්සේගේ ප්‍රථම අභිනිහාරයේ පටන් බෝධි මණ්ඩලය දක්වා පුරා වදාළ අසීමිත බුද්ධ කාර්ක ධර්මයන්ගේ අනුභව බලයෙන් බෝධි මූලයේදී ප්‍රතිලාභ කරගන්නා ලද නවරහාදී බුදු ගුණ බලයෙන් දසබල ඥාන චතුරු වෛසාරද්‍ය ඥාන බලයෙන් චතුරු ප්‍රතිසංහිදා ඥාන කුද්දේශ බුද්ධ ඥාන බලයෙන් සෝලස මහා ඥාන අස්කාර ශාවේනික බුද්ධ ගුණ බලයෙන් එකුම්නිසු ප්‍රඥේ ශාඥාන සමත්‍රිංසත් පාරමිතා ඥාන බලයෙන් සත්‍යස් බෝධිපාක්ෂික ධර්මඥාන අටකස් මංගල ධර්මඥාන බලයෙන් සෝතාලි ඥාන වස්තු සමපන සුභාවේ ඥාන බලයෙන් දෙකටක් විත්‍යා දෘෂ්ටියෙන් ඉදිරියටම ඉතලේ ගාම්භීර දේශනා ඥාන බලයෙන් ප්‍රත්‍යඥ ඥාන බලයෙන් සත්‍යඥ ඥාන බලයෙන් සූවිසි කෝටි ලක්ෂාර සමාපත්ති සංකාර කාර්යයන් වජ්‍රඥාන බලයෙන් අනන්තල සමන්වාගතේ සමන්තපත්තාන මහා ප්‍රකරණ විෂයන්තර ගතේ ගාම්භීර ඥාන බලයෙන් ඉන්දිය කරෝ පරියත්ති ඥාන බලයෙන් ආශාන ඥාන බලයෙන් යමක මහා ප්‍රඥාදී ඥාන බලයෙන් මහා කරුණා සමාපatti ඥාන බලයෙන් සර්වඥතා ඥාන බලයෙන් අනාවරණ ඥාන බලයෙන් ස්වාසෝදාත ධර්මස්කන්ධ බලයෙන් විද්‍යාශ්‍රේ බෝධි රාජානන් වහන්සේගේ අනුභව බලයෙන් දන්ත ධාතුන් වහන්සේගේ අනුභව බලයෙන් දීවා ධාතුන් වහන්සේගේ අනුභව බලයෙන් ශේෂ ධාතුන් වහන්සේගේ අනුභව බලයෙන් මලාට ධාතුන් වහන්සේගේ අනුභව බලයෙන් සෝලස ද්‍රෝණයක් සරුවක් ධාතුන් වාසු යානුභා බලේන සංනම් කර නියදම් කර සරණම් කර දීපම් කර කොණ්ඩඤ්ඤ මංගල සුමන දේවත සෝභිත අනෝමදාසී පදුමනාරද පදුමුත්තර සුමේද සුජාතේ පේදාසී අත්ථදාසී ධම්මදාසී සිද්ධාර්ථ කිස්ස කුස්ස විපාකේ සිතේ වසභෝ කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම යන අටේ සුබුදවරන් වහන්සේලාගේද සංලක්ෂ දවස් දහසක් බුදුවරන් වහන්සේලාගේද මේ පාලනින් අදාළතා අනන්ත අපරිමාණ සම්මා සම්බුදුජානන් වහන්සේලාගේද අනන්ත බුද්ධ ගුණානුභාව බලයෙන් අනන්ත බුද්ධ ඥානානුභාව බලයෙන් අනන්ත බුද්ධ තේජානුභාව බලයෙන් අනන්ත බුද්ධ ඍජානුභාව බලයෙන් එවැගේම රත්නත්‍රේසතු අතීතින් සූවිසි මහා ගුණයේ අසීමිත ආරක්ෂානුභාව බලයෙන් මම සෑම ක්‍රියාවකදීම වෛරෙන් හෝම්වා තරහ වෙනවා මුදුත් වෙනවා නිරෝධ වෙනවා සෝපත් වෙනවා කායික ස්වයෙන් සෝපත් වෙනවා දිය උදුරු නැත්තේ වෙනවා සෝපත්වෝ සිත්ත්‍යේ වෙනවා එවැගේම මා ජීවත් වෙන මේ ශ්‍රී ලංකා දීපයේ සියලු සත්ත්වෝ වෛර නොවෙත්වා තරහ නොවෙත්වා මුදුත් වෙත්වා නිරෝධ වෙත්වා සෝපත් වෙත්වා එවැගේම කායික සෝයෙන් සූපත් වෙත්වා බිය වූදුරු නැත්වා වෙත්වා සූපත් වූ සිත්ත්වෝ වෙත්වා මේ ශ්‍රී ලංකාද්වීප වාසී සීලම සත්‍යෝ සීල ප්‍රාණීරෝ සීල භූතයෝ සීල පුද්ගලයෝ සීල ආත්මාවැත්තෝ සීල ස්ත්‍රීයෝ සීල පුරුෂයෝ සීල ආර්යෝ සීල අනාර්යෝ සීල දෙවියෝ සීල මනුෂ්‍යයෝ සීල විපාතික දුක්ඛ සත්‍යෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා දුක් වෙත්වා නිරෝධ වෙත්වා සෝපත් වෙත්වා කායික සෝයෙන් සෝපත් වෙත්වා බිය උදුරු නැත්ෝ වෙත්වා සෝපත් වූ සිත්ත්වෝ වෙත්වා මේ වර්ෂයේ පුරාම මටත් අනිකොත් මේ සියලුම සත්ත්ව ප්‍රාණ භූත පුද්ගලාත්භාව තිස්ත්‍රි පුරුෂාර්ය අනාර්ය දිව්‍ය මනුෂ්‍ය විපාතිකාදී සකල සත්ත්ව ප්‍රජාවටත් එවැගේම ශ්‍රී ලංකා ජීවිතේ රාජ්‍යංශාසක නැති එමෙති එවාගේම අග්‍රාමාත්‍ය එවාගේම ජනාධිපතිනි ආදී කොට ඇති ප්‍රභූවරයන්ට එවාගේම පූර්ව හමුදාවේ සමටත් පොලිස් දෙපාර්තමේන්තුවට එවාගේම නීති ප්‍රතිවරුන්ට සියලුම විනිශ්චයකාරවරුන්ට එවාගේම සියලුම රාජ්‍ය පාලන වලදී උසස් නියතන ධාරී වූ සියලු දෙනාට සිංහල අසිංහල බෞද්ධ අබෞද්ධ සියලුම ජනතාවට මොන වශයෙන් යති සකලාන් පදාය ਸਰවෝපද්‍රවයන් පුරුදු කුමරුසේ දුරු වේවා අසනීපකම් අපල උපද්‍රව අතුරු අන්තරාය නවග්‍රහ දෝෂ සතුරු කරදර මාර්ග බාධක අනවින පොදුන ගන්ධන ඇස්වා කතවා හේවා අනෝවා රාගයෙන් නිന്ദා අපහාස චෝදනා පරෝපවාද වර්ජන තරජන සියල්ලම පුරුදු කුමරුසේ දුරු ආරක්ෂාව සත්‍ය සාන්තිය සලසෝවා සතවර සාධක කාලයක් සමත දීර්ඝාස ලැබේවා. කබන කුවරක් ගානේ ධම්මේල මුස්මරණක් පාසා කත්නත්‍රේ සතු සූවිසුමා ගුණයේ අසීමිත ආරක්ෂාව සමත ලැබේවා. එවැගේම කඩින්ගෙන්, සොරුන්ගෙන්, සතුරුන්ගෙන්, ගින්නෙන්, ජලයෙන්, වසමිකින්, අවියාවෙන්, මිනිස්යන්ගෙන්, අමනුෂ්‍යයන්ගෙන්, ත්‍රිසංගත සතුන්ගෙන් සීතලෙන් උණුසුමින් බඩගින්නෙන් පිපාසයෙන් වැසු මඳුරුවන්ගෙන් අවේශ සුණං විසුකුරු සර්පාදීන්ගෙන් වාසින් පිටින් සෙමින් කුණ්ඩසින් කාගෙන් දේශෙන් මුම්මයෙන් උපපේල කුපච්ඡේද කවුසල විපාක වාරේකින්වත් රාගේන අවිද්‍යා ව්‍යාපාද රෝධ උපනාහ මප්ප කලාක විශ්වා මච්චරිය මායා සාකය කම්ම සාරම්භ මාන අතුමාන මද ප්‍රමාදාදී වූ උපක්ලේශයන්ගෙන්වත් වියක් ප්‍රතිගැනීමක් අන්තරාලක් සංත්‍රාසයක් ඕමෝද්ගමනයක් ආපදාවක් කුසාවක් පීඩාවක් දේශනියක් උපතක් කිසියෙකුට කුණි කුණක් නොව වේවා කායික පීඩාවක් නොවේ කායික මානසික සනසිල්ලේ ජීවත් වෙන්න ලැබේවා ගුණයෙන් නුවණින් ධනයෙන් ධාන්‍යයෙන් යසසින් ඓශ්වර්යයෙන් සීගම විරණයෙන් ආයුර්ණ සපබල ප්‍රඥාවෙන් සූසංගදාවතින් දසපාරමිතාවන්ගෙන්ද සියලු බෝධිසත්ව ගුණයන්ගෙන්ද පෙරකසලගෙන පුරුෂ ගමන ලක්ෂණ සෑම දිනකට දිනුවෙන් දිනුවක් යතු ගන්න ලැබේවා එවාගෙම සිතුනු නිරෝණකින් වෙන්න අල්ප රොක්කයකින් වෙන්න බද්දර ගැටයකින් වෙන්න එසක් පොසොන් ඇතර නිකිනි බුනරවක් කිල් උඹුවක් දෙතු නවම් වෙනින් බක් අසලස්වක් බොහෝ දවස් සෝදාවන සොලස් කලාවෙන් පිළිපොන් තුනේ චන්ද්‍රයාතේද සෑම දිනාගේ යාපත්තු සම්්‍යක් සංකල්පනා පුරේ ඉතිරේ සාසනිකවේ සමෘද්ධ වේ මුදුන්පත් වේවා එවාගෙම ලාභ අලාභ යස අයස නිന്ദා ප්‍රශංසා සැප දුක් අතලෝදාමින් කම්පා නොවන චිත්ත බලය චිත්ත වෘද්ධිය චිත්ත වාසී භාවයේ චිත්ත සමාධිය චිත්ත ඒකාග්‍රතාවද සෑම දිනාට ලැබේවා එවාගේම මොනගන ජනතාවට නිවන් මඟ සුගති මඟ ධම්ම මඟ යාමඟ පහදා දීමේ ධර්ම ශක්තියද සෑම දිනාට ලැබේවා එවාගේම සම්සතුන් වෙත මෙත් කුණ උපදවා සත්‍ය හිංසාවෙන් වළකිත්වා අංශකුදේ වතුසාත්මෙන් සලකා අලංක භාවයේ පුරුදු කරත්වා නොකැලල් නොකෙලිති පිරිසිදු චරිත ඇතිව මදේතා ප්‍රමාදයට හේතු වෙන මද්දතානේ සදාත වලකිත්වා සත්‍ය ගරුකවේ කිසි කලකත් බොරුවක් නොකියා සත්‍ය පාවිච්චි කරත්වා එවාගෙම හේලාම් දස්කීමෙන් වැළකී සමගදම් වචන කතා ඇස්වෝයත්වා නපුරු වචන කියමින් වැළකී නිහිරේද එවාගෙම මෛත්‍රීන් සිසිල්ලෝද මේ පිරුවචන කතා කරත්වා වචනයේ අගේ මොනෙන් තේරුම් ගෙන නිසරු කිස් වදන් නොබලා දෙනව ලැබදායක වචන කතා කරත්වා එවාගෙම ඥානී උපයාසපයාගත් Taman සතුදේම යති අන් සතුදේට ආශාන කරත්වා එසේම කිසි කාලයක කිසිවෙකුට දුකක් පීඩාවක් නොමනේ වායි මෛත්‍රී කරමින් කලි ගැනීමෙන් වළකිත්වා වැරදි දෘෂ්ටි වලින් අතමිදී සම්‍යක් ප්‍රඥාව දිනු කරමින් දස කුසල සමාදානයේ යෙදී මේ උදා වූ අභිනව වර්ෂය සදා වාසනාවන්ත පුණ්‍ය වර්ෂයක් ධර්ම වර්ෂයක් කාර්මී වර්ෂයක් උතුම් වර්ෂයක් බවට පමුණවා ගැනීම සඳහා සෑම දිනකටම ප්‍රඥාත්මක ආශිර්වාදයේ ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන අතරේ මෙතෙකින් ධර්ම ශ්‍රවණය කිරීමෙන් අත්පත් වූ කුසල සම්භාර ධර්මයේ එදා අවුරුදු 2585ක මාස 7කට පෙර බුද්ධගයා සුද්ධ භූමිය ජාසිනිහා බෝධිනාශක පුතේ ලෝතුරා බුදුබාටපත් වූ ශක්තියවා බ්‍රහ්මාරාධන පිළිගෙන ධම්පක්තවතුමින් දේශනාව ආරම්භ කොට 47ක් වසරක් තිස්සේ සූවිසි ආකාංකයෙන් 7 කෝටි 50 ලක්ෂයක් දෙන අමාමහ නිවන් පොර පමුණවාලේ අනාගතයේ බලා සුදු බුදුරැස් නිදන දලදා ස්පර්ශයෙන් සුවාසෝදාසං කර්මස්තන්ගේ දේශනා කොට වදාලා වූ කමන පුරක් පාසා නිලුම් වාසිතන සුවිසුද්ධ වූ ශ්‍රී රාජ ප්‍රඥාත් ඇත්තා වූ දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද ප්‍රඥාවලියයි මේ කුසල සම්භාරයේ බුද්ධ පූජාවක් බාටපත් වේවා රාජේම සපරියාප්තික නව ලෝක පුරාසේ සද්ධර්ම ධාතු ඉදිරියේ ධර්ම පූජාවක් බාටපත් වේවා අස්ථාර කුද්දල මහා සංඝරත්න ඉදිරියේ සංඝගත පූජාවක් දාතපත් වේවා. මේ වාසේ ආරම්භයේදී මේ ධර්මස්නවනය කිරීමෙන් හා සිදු කරගන්නා ලද සීල කුසලානුභාව බලයෙන් ගෞතම සම්බුද්ධ ශාසනය අවුරුදු 5000ක් මුළුල්ලේ නිර්මලසේ ලංකාද්වීපයේ පැවතීවා. එවැගේම අපි සෑම දිනාගේ සම්‍යක් ප්‍රාර්ථනා සඵල කරගෙන මෙලව සරලව ජයග්‍රහණය කරමින් පෙරවර බුදු පසේ බුදුමහරහතුන් වහන්සේ මේ තනසේ පැනවදාල අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තරාමෘතමා නිර්වාණ සම්ප්‍රත්‍ය ප්‍රතිලාභයේ පිණසම මේ ධර්ම ශ්‍රවණ ධර්ම දේශනා මේ කුසල සම්භාර ධර්මේහා කඥාත්‍රි ආශිර්වාදය අප සෑම දෙනාට කුසල ලැබේවා කියා ප්‍රාර්ථනා පිටුවා ගනිමු. ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा සුරං රක්ඛන්තු බුද්ධ දේශනං ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा සුරං රක්ඛන්තු බුද්ධ ශාවකං Thank you. අනුරාධපුර ධර්මානුශාසනා පැවැත් වූ දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ Thank you.